ශූන්‍යතා භාවනා කරන කෙනෙක් කියලා. හැබැයි ඒක හරි නාස්තිකයිනේ. ඒක ඇති ආස්තිකත්වයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට Hindu ආගමෙන් බුදුමාකාර ගැහිල්ලක් ගැහුවා. ඇත්තටම ආකාසානංචාර්ය කෙනෙක් Hindu වල උගන්වන දෙයක්. සිද්ධාර්ථ කුමාරයා බව දැනගෙන හිටපු එකක්. දැන් ආකාසානංචායතනට ගියාට පස්සේ මේක නම් මම මේ හිතලා කියන්නේ මේ ආකාශයට වැඩිය ඇති දේ හොයන ගතිය තමයි අපේ විඥානයේ හැටි. මේ ආකාශයේ පෙන්ුණට පෙනෙන්නේ නැහැ නේ ඇත්තට ඒක පෙන්වනවා කිව්වට පෙනෙන්නේ නැහැ නමුත් ඒ අතරම තියෙන මේ අතරින් පතරින් පායන තරු දකින්න මිසක් කිසි කෙනෙක් තරු දෙකක් මැද තියෙන හිස්තන දැකලා තියෙන දාකාසේ දකින්නේ තරු පන්ති දකින්නවා ඒ වගේ ග්‍රහයෝ දකින්නවා නමුත් හිස්තන එක තරුවක ඉඳලා අනික් තරුවට යන්න අවුරුදු ආලෝක වර්ෂ කීයක් ගණන් යන්න ඕනේද අපිට කවදාකවත් පේන්නේ නැහැ නේ ඒ මොකද හේතුව අපේ විඥානයේ කැමති නෑ හිස්තැනක් තියනවා කියලා වාර්තා කරන්න. හිස්තැනක් තියනවා කියලා දකින්න. නැත්නම් ශූන්‍යතා භාවනාවට කැමති නෑ. අපිට ඕනේ කහ පාට, නිල් පාට, රතු පාට, එලි පේන්නයි, ඉනිමකක් පේන්නයි, රුවන්වැලි සෑය පේන්නයි, මැරිච්ච අත්තම්ම පේන්නයි, මිනියට කටු පේන්නයි. ඔය ඔව්වනේ තියෙන්නේ කමඨාන වාර්තාවල. ඉතින් අර ආකාසානං ඡායතන ගියත් එයාට පේනවා ඒකට අපේ විඥානය හැම වෙලාවෙම අර අභාව ප්‍රඥප්තිය දකින්න වෙනුවට භාව ප්‍රඥප්තියට දකින්නකොට ආකාසානං ඡායතනට වැඩි අනන්තයි ඊටත් එදී ශූන්‍යතාවට බරයි ආකින් විඥානං ඡායතනෙ විඥානයේ විසින් මේ දෙක පෙන්වනකොට ඇති දෙයට අදිනවා. ඒකට දේශපාලනච්චයට විතරක් බනින්න එපා. උමුතු ඇති දෙට අදින්න කියලානේ කෙලෑ විරාටට. ඒ හැටි. ඊට පස්සේ කෙල වෙන අපිටත් එච්චරයි. තාම තියෙන දේවල් වලට අදින එකනේ අපි අපි දැන් මේ ඉගෙන ගන්න මොකටද කියලා අහන්නකෝ බලන්න. අර මම හතවේ සංවිධානයෙන් ගිහිල්ලා මේ බුරුමේ බුරුමේ හොඳට තියෙන නිසා ඒගොල්ලන්ට ඕන එක විනාශ කරන්න ගිහිල්ලා මේ පිරිවෙනකට ගිහිල්ලා පොඩි ආමරුත් එක්ක යාළු වෙලා පැවිදි වෙලා මේ අහලා තියෙන පොඩි ආමරංගේ ලොකු ආමරන්ට ගාණක් දෙන්න ඇති. ඊට පස්සේ ඉතින් පොඩි ආමරුත් එක්ක ඉන්න දැන් පැවිදි සුද්ධ පැවිදිච්චාම අපිට සාමාන්‍ය සුදු ආමරු කෙනේ බුදු ආමරුන්ට වැඩිය ටිකක් ලොකුයිනේ. ඒකෙ මෙහෙත් ඇති. ඒකෙ එහෙත් ඇති. ඉන් ටිකක් ඉන්න ගමන් ඌ සෝෂල් සර්වේ ටෙක්නික් එකක් දාලා ඒ ආමරුෙන් අහලා තියෙනවා ඇයි පැවිදි උනේ? දන්නේ නැහැ. දැන් පැවිදි මොනවද බලාපොරොත්තු වෙන්නේ? දන්නේ නැහැ. ඉතින් ඇහුවල අහලා තිනවාට මොනවද දුන්නද සන්තෝෂ කියලා. ඉතින් ඒක ළමයි කිව්වලු ඒක ළමයි කියන්නේ පොඩි අපේ හාමුදුරු පැටියෙක් සාමර කෙනෙක් මට පාට හතරම තියෙන කාබන් පෑනක් ගන්න පුළුවන් නම් පාට හතරෙම කూరు තියෙන නිවනට එහා එක එකනා කියලා තියෙනවා මට මං හිතන්නේ ඕල් 10ලා ඇති ධම්මපද කතාවේ තියෙන්නේ උපාසකම්මලයන් ආපුවාම බාලම කට්ටිය මොකටද සීල් රකින්නේ කියලා ආපුවම ඒගොල්ලෝ මොකද්ද කිව්වේ මට කල වයසේ යන්න ඉතලා මිනිහෙක් ලැබේවා කියලා තමයි සීල් රකින්නේ මැදි වයසේ කට්ටියන් ඇහුවා මොකද උනේ කියලා. අපේ මිනිහා පිට ගෑණියෙකුට නොයාවා. නාකි අම්මන්ටිලා එංග මොකද අනේ දිවි ලෝකයන්ට ලැබේවා. මේ විසහාකාව ඛණ්ඩ දීලා බොණ්ඩ දීලා බුදුහාමුදුරු ඉන්නකොට ඉතින් කිව්ව මෙන්න ස්වාමීන් වහන්සේ මේ මේ මේ වාදකම්මල සිල් ලකින්නේ මේකට කියලා. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඔක්කොම භාව ප්‍රඥප්තිය තියෙන්නේ. අභාව ප්‍රඥප්තියට යොදන්නයි බුදුහාමුදුරු මේ ශුන්්‍යත භාවනාවක් සහ ශුන්්‍යත සමාධියක් ගැන කතා. ඒක කොහොමද වෙන්නේ? අපි හිස්තන සහ ඇතිදේ සහ නැතිදේ පෙන්වොත් අපේ හිත ඉබේම අදින්නේ. අර කූඩැල්ල කොට්ටෙට අදිනවා. ඉන්න කැමති නැහැ. තෙතමනට අදිනවා වගේ හිස් තියෙන දේ තමයි අදින්නේ. ඒතර පේනවා තියෙන දේ තබා ඒ නැති භාවයට හිත යවන්න විඥාන ඡායතන කියන එක දැනගන්න. විඥාන ඡායතන කියන එක පෙන්නඳ බටහිර ලියවෙකක් තමයි මම සහ මම නොවේ කියලා හැම වෙලාවෙම අපි සීමාවක් දාගන්න. ඕනෙම වෙලාවක චින්තනය හෝ භාෂාවේ හෝ වස්තු වල නැත්නම් දේශසීම වල මම සහ මම නෙවෙයි කියලා. එහෙම එකක් ලෝකේ නැහැ. විඥානේ හැම වෙලාවෙම එහෙම නැත්නම් විඥානෙට ඉන්න බෑ. යම් කිසි කෙනෙක් හිතන ශූන්‍යතා භාවනා කළ ආකාසානං ඡායත පස්සේ විඥානං ඡායතන තේරුම් ගන්න තියෙනවා මේ ඇති දෙයටමයි දුවන්නේ. කියනකොට එනවා අකින්චඤ්ඤායතන කියන කිසිත් නැහැ කියන බහන. ඇති දෙයත් ඇති දෙයක් නැහැ. නැති දෙයත් ඇති දෙයක් නැහැ කියලා. මේ මේ පේන තියෙන දේවල් ආකාශ වස්තු අතීත අනාගත ඔක්කොම තියේදී ඇති දේ කියලා ඇති දේකුත් නැහැ නැති දේ කියලා ඇති දේකුත් නැහැ කියන්නේ ඇති දේ තියෙන පුස්ස නැති දේ තියෙන පුස්ස කියලාට යාගේ හිත කිසිත් නැහැ කියන එක අකිංචන අනන්තං අකිංචන අනන්තං අකිංචනං කියලා අකිංචන ආයතනෙට යනවා හැබැයි ඒක වැඩි වෙලා ඉන්න බෑ ඒක ඇත්තට ස්වභාවික මට්ටමක් නෙවෙයි ඊට පස්සේ යා නීව සංඥා නා සංඥා යතරනවා සංඥා තමයි තියෙන හරියක් සංඥාවේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වර එක තියෙනවා වර එක නැහැ ඒක නිකන් හීනෙකට සම වෙනවා එහෙම නැත්නම් මායාවකට සම වෙනවා නැත්නම් කුඩු ගැහුවා වගේ වෙනවා නිකන් භ්‍රාන්තියක් විතරයි මේකේ තියෙන්නේ කියලා ඉතින් මේ ඔක්කොම විස්තර කරන බුදුරජාණන්සේ එnde එnde එnde එnde එnde එnde ශූන් වෙන හැටි එnde එnde එnde එnde ශූන්‍යතාව පැත්තට යනවා ද්‍රව්‍ය නැති වෙනවා එතකොට රූප විතරක් නෙවෙයි නැති වෙන්නේ වේදනා නැති වෙනවා සංඥා සංස්කාර විඥාන කියන ওই එක එක එක එක එක ගෙවීමක් සිද්ධ වෙනවා මේ ටික ඔක්කොම සමත භාවනාදී ගන්නන දේවල් රූප කොටසට අපි රූප ධානය අතර දානවා අරූප ධාන හතරක් තියෙනවා. රූප ධාන තමයි පහකට දාලා විස්තර කරනවා. එතකොට ශූන්‍යතාවය තමයි. එතකොට ආනන්ද හැමතුරු අහනවා. එහෙනම් සාත ඔච්චර දුර දිගේ කියන එක. ඒ කියන්නේ සංඥාවක් තියෙනවා. ඒක ඇත්තේත් නැහැ, නැත්තේත් නැහැ කියන කෙනා දැන් අනිවාර්යයෙන්ම නිවනට යනවාද කියලා. බුදුන් කියනවා සමහරක් යනවා ආනන්ද, සමහරක් යන්නේ නැහැ කියලා. ඒකට ආනන්ද හැමතුරු කියනවා මේ මේ තරම් මේ අම්මා අප්පා අතහැරලා ඇවිල්ලා, වස්තු භෝග අතහැරලා ඇවිල්ලා, තමන්ගේ කයත් අතහැරලා, ආනාපානෙත් ගෙවම් කරලා ආකාසානං ඡායතන විඥානං ඡායතනේ සංඥා අකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන දක්වා ගිහිල්ලත් ඇයි ස්වාමීන් වහන්සේ ඉතින්ද යන්නේත් එහාට කට්ටියක් නෑ මේ ඇති කරගත්ත නේව සංඥා නාසඤ්ඤායතනට කමනාපයක් ඇති වෙන්න පුළුවන් කියනවා. තමයි මේ හොයාගත්ත මම හොයාගත්ත මේ නේව සංඥා නාසඤ්ඤායතනේ මගේය ඒක මමය ඒක මගේ ආත්මය කරගෙන ජීවත් වෙන කෙනෙක් තමයි ආලාර කාලාම කියලා කියන්නේ. ඉතින් ඒකෙන් එයා ආඩම්බර වෙනවා. ඒක හරියටම මේ ගෑනු කෙනෙකුට තියෙන ආසාවක් ගෑණියක් පිරිමිට තියෙන ආසාවක් වගේම තමයි. වස්තු වල තියෙන ආසාවක් වගේම තමයි. නිශ්චල චංචල දේපල වල තියෙන ආසාවක් වගේම තමයි. අර භාවනාවේ ලැබී තාමත්ම සූක්ෂම සමාධියට සූක්ෂම කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ශූන්‍යතාවයෙන් අපි ශූන්‍යතාවයෙන් අපි සාපේක්ෂව සාපේක්ෂව සාපේක්ෂව යනකොට යනකොට පේනවා ඇත්තටම තියෙනවනම් තියෙන්නේ සංඥාවක්. ඇත්තේත් නැති සංඥාවක් ඇත්තේත් නැති සංඥාවක් නැත්තේත් නැති තත්ත්වයක්. මේක නෙමේ ක්‍රෝධ මාන ඊර්ෂ්‍යා තෝතෝ වරඵල කියන රණ්ඩු කරන්නේ. මේක මගේ මේක තොගේ කියන සම්ඩු කරන්න මේකේ නෑ මේකේ තියෙන්නේ මේ සංඥා ටිකක්. එහෙම නැත්නම් පටබැඳි නම් ටිකක්. මේකට මේ රණ්ඩු කරන්නේ. ඉතින් එහෙම දැක්කට පස්සේ ඇයි ඔය සරුවච්චන්ස අපේ දිහා බාගෙට hina වෙලා බලන්නේ ඉන්නේ. අනේ මේමත් තකතිරු જાතියක්. මුන් තාම සිංහල බුද්ධ ආගම රකින්න හදනවා. මුන්ට තාම කේන්ති යනවා ප්‍රභාකරන් කියනකොට. ඔන්න මෛත්‍රියේ තබග. ඒ මොකද මේ මිනිස්සයා මේ සිංහල බුද්ධ ආගම කණ්ඩා හදනවනේ. කොහොමද ප්‍රභා මම නොකිය ඉන්නවනම් හොඳයි ඔය වැඩක් නැහැ කිව්වට. දැන් හිතනවා ප්‍රභාකරන් නැති කරපු මහින්ද රාජපක්ෂ නැති වුණා නම් හොඳයි ප්‍රභාකරන් කියන හොඳයි කියලා කරා. රට බංකොලොත් වෙන්නේ නැහැ නේ කවදාකවත්. ඒ මොනස හිටියන. දැන් කිරිබත් කන හැටි බලන්නකෝ ප්‍රභාකරන් නැතුන දවසට වැඩිය ඔය ඉන්න බයියෙක් නැති වුණොත් නේ. කෝ කඩාගත්ත මේ අපේ කියලා කොටස අපි ඒකී ආරජයක් කරගත්ත දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ඔක්කොම හිතින්ම වාගත්ත බ්‍රාන්ති